ධර්ම සාකච්ඡා සඳහා ප්‍රශ්න කිහිපයක් ලැබිලා තියෙනවා. අපි වයින් කර විග්‍රහ කරලා ගන්න. සමන්ත චක්කවාලීසු කියන ගාථාවේ අර්ථය පැහැදිලි කළ දෙන්න කියලා ඉල්ලීමක් කරනවා. සමන්ත චක්කවාලීසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස්ස සුනන්තු සද්ද මොකදන් කියන මේ ගාථාව. සමන්ත චක්කවාලීසු සමස්ත වූ චක්‍රාවාසය. එහෙනම් චක්කවාලී කියන කියන්නේ සකල කියන එකයි. ඒකෝට දසදහසක් සක්වල එක පොලියක්. එක සක්වලක් වාගම ඒ වගේම සීමාවෙන් සීමාවට පිටව දසදහසක් සක්වල දිනවා. මේ දසදහසක් සක්වල දින මේ පොලිය ඇතුළට ඉන්න අයට පමණයි එකින් එකට යන්න පුළුවන් යුති බලයක් තියෙන්නේ. දිව්‍යයන්ට බ්‍රහ්මයන් ඒ සක්වල ඉන්න අයට යන්න පුළුවන් සීමාව විතර. දසදහසක් සක්වල කියන තව දසදහසක් සක්වල පොලියක් ඊළඟ ඈට තියෙනවා. ඒලා දුර ප්‍රමාණය අර සක්වලෙන් සක්වලට තියෙන දුර ප්‍රමාණය වගේ විශාල ගුණයක්. ඒක උදාහරණයක්. යම් කිසි විද්‍යාලයක් තියෙන කෙනෙකුට දසදහස් සාකවලක් ඉක්මවල තවත් දසදහස් සාකවලට යන්න ගියොත් කාලය ඉවර වෙනවා. එයාට ශක්තිය මදි ඊළඟ දසදහස් සාකවලට යන්න. ඒක බුදුන් වහන්සේ නම 15 වෙනි යම් කිසි මඟුල් දක්වන මඟුල් දක්වල කියලා කියන්නේ හත් දසදහස් සාකවලට මාධ්‍යයටගත මේ සීමාව තමයි රුද්‍ර බුදුන් වහන්සේ නම 15 වෙනි. ඉතින් බුදු දමයක් අහන්න හම්බ වෙන්නේ මේ 15 වෙනි ලෝකයක ඒ අටාවාකයක ඉන්න ඒ දසදහස් සාකවලේ ඉන්න දිව්‍ය බ්‍රහ්මවේද. ඊට එහා ඉන්නට ඉන්න පුළුවන් කමක් නැහැ. ඒක නිසා සමන්ත කියන වචනේ වෙන සමස්තයෙන් කියන්නේ සමස්තයක් වශයෙන් කියලා. එහෙනම් කොටු කරලා ගත්තාම යම් කිසි පිරිසකට යන්නේ ඉන්න කටයුතු කරන්න පුළුවන් යම් ප්‍රමාණයක් තියෙනවා. අනේ සීමා ප්‍රමාණය තමයි සමන්තා දක්වාලින දසදස සක්වල ප්‍රමාණය. ඒ අර ඉන්න දේවතාවන්ට එන්න කියන එක තමයි අතරා දක්කතු දේවතාව කියන්නේ. ඒ අතරින් දේවතාවන්ට පැමිණෙන්න කියලා කියනවා ආරාධනාවක්. දත්දම්ම මුනි රාජාත මුනි රාජානාදී බුදුරන් වහන්සේගේ සම්ධාමයේ ශ්‍රවණය කළා. ස්වර්ග මොක්ෂ සම්පත්තිය සලසා ගන්න කියන එක තමයි ඒක කියන්නේ. ඒවත් ආරාධනාවක් කළා තමයි මේ ඒකට මේ කාලඥාන් පිටේ ගාථාවක් ඉතලේ ඔය ගාථාවක් දැන් දෙලා තින්නේ ඒ කරා මේ සාමණේරයන් වහන්සේ නම කොපමණ ප්‍රමාණයකට හින්දා ආරාධනා කරන්න කිව්වම දසදහසක් සකවලට ආරාධනා කරන්න කියලා අධිෂ්ඨානක ආරාධනා කරන්න කිව්වම කරපු ගාථාවක් තමයි ගාථාව. ඒකෙන් සාම්ප්‍රදායිකව දිගින් දිගටම විසුණු වහන්සේලා ධර්මදේශනාවක් කරනට ඒ ගාථාව කියලා හිටන් මේ ඒ විදිහට ආමන්ත්‍රණය කරන පුරුදු වෙලා තියෙනවා. ආරාධනා කරනවා කියන දේවතාව ආරාධනා. ඉතින් ඒවත් ඉතින් අධිෂ්ඨාන කරලා කරනවා නම් තමයි දසදහසක් සකවල දෙවියන්ට ඇහින්නේ. ඒ වගේ කෙනාගේ හැකියාවක්. සක්මත් පිටසක් පිළිදෙන්නේ නැහැ. ඉතින් ඉන්හා ඉන්න කොට අපි අනන්ත අප්‍රමාණ සක්වල දෙවියන්ට කියලා කිව්වත් ඒගොල්ලන්ට ඒක ඇහෙන්නේ නැහැ. අපේ හිතක් තියෙනවා දැන් ආයම් කිසි ටැක්සිමා තියෙනවා නම් අපි ගමින් ඉන්න මිනිස්සු ඔකොම ඉන්න තිබ්බ දැනගත්තා ලවුඩ් ස්පීකර් එක වැදගෙන හැමදේම කෑගෙන යනවා. ඉන්න කියලා. මේ උනාට අපි දන්නවා ඉන්නේ බොහෝ ටික දෙනයි. ඒ උනාට අපේ මේ දැනුදීම සියල්ලන්ටම කරනවා. අන්න එහෙම දෙයක් තමයි මෙතන කරන්නේ. යෝගේ තව දෙකක් දෙයක් තියෙනවා. යම් කිසි චිත්ත කිරණක් විහිදුනාම මේක අසීමිතව විහිදෙනවා. ඒ අසීමිතව විහිදෙනකොට විහිදෙන සීමාවට සීමා කියන්න බැහැ. හැබැයි කල් යනවා. කාලය ගිහිලා ගිහිලා ඊළඟ රසදාසක් හකර ගොබිරත් ඒ ගිරණ හතු තමා කරන වෙලාවක් තියෙනවා. සූක්ෂම මානසිකත්වය තියෙන ඒ වැදින දිව්‍ය ප්‍රමාණී කොටසවල ඒ වගේ ඈතට යන සත්‍ය තහන්න පුළුවන්කමක් ලැබෙනවා. අපි පොරවා කරන් ගහ කපනකොට ළඟ වින්න යයිද ඉස්සෙලා හේ. ඊට ඈතින් නැහැ ටික පහු වෙලා එනවා. මොකද හේතුව සද්දේ යන තියෙන ගමන් වේගයේ යම් ප්‍රමාණයක් තියෙනවනේ සද්ද වේගයේ. ඒ අනුව ඒ ක්‍රමෙන් ඈතට ඈතට ඒ සද්දෙම එනවා. එන්න වගේ චිත්ත වේගයක් පතරවුනහම අනන්ත තමාසා කරලා පැතිරෙනකොට කවදාහරි කවර ගියත් ඒවට පැතිරින් දහස් තියෙනවා. මේ විලාවට ඒ හඳ ඒ ගති රසන ඒ චිත්ත ස්වභාවයේ යම්සි අර ධර්මතාවය රසී එනකොට මාසරේ ධර්මයේ ගැටෙන වීමේදී ඒ අයට තියෙන ලොකු ශාන්තියක්. අර දත්ත සක්ලින් ඉහා ඉන්නටත් ඒ ශාන්තිය වැඩේකොට අමුත් අධ්‍යයනය පටන් ගන්නවා. මේක හරි කාන්තයි. කොහෙන්ද මේ සද්ද එන්නේ? මෙයාට වැඩි මනස යොමු කරනකොට ඒ මානසිකත්වයේ හිතියොත් එහෙම. ඒ සද්දේ කාන්තයි ප්‍රණීතයි අපි ඒ පැත්ත යන්න ඕනේ, ඒ පැත්ත යොමු වෙන්න ඕනේ කියන. ඒකත් එක්තරා උපාදානයි. දසදහසක් මේ මගුල් සක්වල අයිති දසදහසක් සක්වල බැඳුනොත් එහෙම. ඒ දිව්‍ය බ්‍රහ්මාදී කොටස එතන චුත වේලා ප්‍රතිසන්දියක් ලබනකොට. අන්න ඒ වෙලාවට මේ දසදහසක් සක්වලට ඇවිත් උපදින්න පුළුවන්. එතකොට ඊට පස්සේ ආ මේ දසදහසක් සක්වලට ඇවිත් යන සත්වේ. එතන පුළුවන්කමක් ලැබෙනවා අර බුදුර පහළ වෙන කාලෙක. ඕ ඒ ඒ බඳු ධර්මයේ තියෙන කාලෙක ධර්ම ශ්‍රවණය කරන්න පුළුවන් විදිහ හැකියාවල් ලබන්න පුළුවන්. අන්න එහෙම අවස්ථාවක් ඒ ධර්ම ඒ උදලින් සතයක් ලැබේ. බුදුරයන් වහන්සේ නමක් ලෝකේ පහළ වෙනකොට පිහිටින ශක්තිය අනාගා පරිමාණ සක්වල විහිදෙනවා. හැබැයි බොහොම හිමි ගමන් කරන හිමි නෙවෙයි දිවිගෙන් ගමන් කරා. සක්වලෙන් සක්වල යනට කාලයක් යනවා. ඒ බුදු රත්නමාලාට එහෙම යනවා. ඒකට ගෝචර කරගන්න පුළුවන් බ්‍රහ්මාදී කොටස ඒ සියුම් මනස ගියලා තිනවා බෞද්ධ නැතුවට. අන්නේ කොටාස වල ටික වැළුණා. ඊළඟ එතනින් මොකද කරන්නේ? ඒ සාන්තිය සීකරගෙන. කොහෙන්ද මේ සාන්තිය ඉන්නේ? හරිම බුදුම සාන්තියක් මේ ආලෝකේ. මේ නාදේ. මේ ආදි වශයෙන් ඒ යට එතන ඉල ගන්නම්. අන්න ඒ බ්‍රහ්මයාට එතන හිත පිට එතන උපදානි කරගන්න. උපදානි වෙද කරන්නේ ප්‍රසාදේ. ප්‍රසාදපත්‍ය අධිමකෝ අධිමකපත්‍ය භව භවපත්‍ය ආජාති කියන ඔය උපදින පරික්ෂාපද ක්‍රමයෙන් ප්‍රසාදයේ මුල් කරගෙන. ඒක මුදුන්පත් කරගෙන. ඒකෙන් ඒ ප්‍රසාද බවටපත් වෙනවා. ඒ භාවයෙන් බලොත් එහෙම ප්‍රතිසන්දි වශයෙන් උප්පත්තිය අල්ලනකොට එතනින්දයි නයි කර්මජහයි. මේ ලෝකෙදී මේ කවුරුක් වරෙන් හේතු වෙනවා. මේකට මේ ඒ සත්‍යයට තියෙන වාසනාවක් ලැබෙනවා කවදා හරි නිවන අවබෝධ කරගන්න මග මාදරන්නේ අවශ්‍ය පරිසරයට ඇවිල්ලා. මේනදී අනන්ත හතරකට ආරාධනා කරලා කියන්න පුළුවන්. ඒකේ ගහ කිදෙන්නේ ඒකයි. කොහොමරි මේ දසදහසක් සාකලහ සම්බන්ධ වෙනවා ඒ අනන්ත ප්‍රමාණ හක් වලින්දලා. ඒක මිට ලැබෙන වාසිය නිසා අනන්ත ප්‍රමාණ ලෝක සත්‍යයේ පුණ්‍යානුමෝදනා කිරීම, ධර්ම දේශනා ආරාධනා කිරීම මේ ආදී වශයෙන් කරනවා. මොනවාරි එක තව අහන්න දෙයක් තියෙනවා නම් අහන්න. ධර්මාසාන රවතාවන කාලෝ අයම් බලන්තගෙන් ධර්මා ශ්‍රවණයට ලැබෙන කාලය ඒක දුර්ලභයි කියන එක. ඒක අති දුර්ලභ දෙයක්. ඒ කියන්නේ බැරෑම් කෝ වෙන්නලා දෙනවා. ඒක වටිනාකම වෙන්නලා දෙන එක තමයි ඒකෙන් කරන්නේ. ධර්මා ශ්‍රවණයට ලැබෙන කාලේ බොහොම දුර්ලභ දෙයක්. මේ යන අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්න කියන එක තමයි ඒක අද අදහස්. මේ ගස්කොලා මොල්ගා හිතා කියනවාද කියලා අහනවා. තව ප්‍රශ්නයක්. දැන් මේකත් මේ කාලේ වෙනකොට ස්වාමීන් වහන්සේලාත් මේක පටලවාගෙන තියෙනවා. සමහර අය කියනවා රූප වේදනා සංඥා රස වල තියෙනවා සංකාර විඥාන නැහැ කියලා. දැන් මේ જાතියේ කියන මල කියන කාලයක්. හැබැයි ගස්කොලන් වලට ඉඳලා තියෙනවද නැද්ද කිව්වහම ගස්කොලන් ක්‍රියාත්මක වෙන ආකාරයක් තියෙනවා. ගස්කොලන් ක්‍රියාත්මක වෙන්නේ දැන් අපි මේක මෙහෙම තේරුම් ගන්න ඕනේ. දැන් අපි යකඩ කෑලි මේ දරකනේ ටිකක් දාලා ඉපක් කවුරුවකට. අපි ඕක දානවා යකඩ කැල්ලට. යකඩ කවුරුවකට දානවා. ටිකක් එයා හකලා හකලා වෙලා ඉන්න ආරම්භ කරනවා දරපෙනිල්ල වාගේම යකගුලා. ඒකත් අර රත් වෙලා. අර දරපෙනිල්ල දරපෙනිල්ල වාගේම ගිනියා වෙලා. දැන් අපි දැන් අර දරපෙනිල්ල අරගෙන වෙලා දරපෙනිල්ලේ මේ ගිනියන් මේ මොන හේතුවක් නිසා දහපුණා. දරපෙනිල්ල තුල නැනේ දර කැරල්ල තුල අලඟු වෙලා තියෙන ඉන්ධන ශක්තිය තමයි. ඒ දරපෙනිල්ල ගිනියා කරලා ගිනියා කරලා බවට පත් වෙනවා. ඒක ඉන්ද්‍රය ඒකේ පවතින ඒක. ඒක කවුරු හරි කිව්වොත් එහෙම. ඉතින් මේ යකඩ කැලලා තියවන්නේ. දැන් යකඩ කැලේ කියන ඉන්ද්‍රය යකඩ කැලලා හතුන. අර දහට එල්ල වාගෙන යකට ගියාම හත වෙනවා. අග ගිනියම් වාගේ වෙනවා. එළියට ලා බලනකොට ඒකේ සාසන සීමාව හොඳට පැහැදිලිව පේනවා. දරවෙනෙල් හතුනේ දරවෙනෙල් තිබෙන ඉන්ධන ක්‍රියාත්මක වෙනවා. ඒක උරා ගැනීම නිසා ශක්තියමක් නා ඒ වගේම අර යකට ගෑවා. මෙන්න මේ වගේ චිත්ත ශක්තියකින් යම් කෙනෙක් කටයුතු කරනකොට ඒ චිත්ත ශක්තිය තුලින් නිෂ්පාදනය කරන එකක් කොම්පියුටරයක්. මේ ශරීරයත් ඒ චිත්ත ශක්තිය නිෂ්පාදනය කරන කොම්පියුටරයක් වගේ. දුන්න සත්‍යයන් අනුකූලව ක්‍රියාත්මක කිරීමේ ශක්ති විශේෂයක් ජීව ශක්තිය වකින් ගැඹේ. මෙන්න මේ නිසා මේ ශරීරයේ ඒ ඒ විදිහට ක්‍රියාත්මක කරන හිතෙන් දුන්න ශක්තියෙන් එහෙම ක්‍රියාත්මක කිරීමේ හැකියාවක් ලබනවා. මේ චේත ශක්තිය කියන එක විහිදෙනකොට විශ්වයටම එනකම් විහිදෙනවා. කුගලෙක් ඇහැ විතරක් අරගෙන විතරක් සත්‍යයක් උපදින්නේ නැහැ. සත්‍යයක් ලෝකේ පහළ වෙන්නේ දිගටම ගම්මනේ ආර හේතු වෙන්නේ මොකද? ආස්වාදයක් මුල් කරගෙන පංචකාම ආස්වාදය මුල් කරගෙන තමයි මේ ආස්වාදය ලබා ගන්න තමයි ලෝක සත්‍යයේ හේතුව. මේ ආස්වාදය තමයි හිත පිළිලා තියෙන්නේ. මේ ආස්වාදය ලබා ගැනීමට නම් ඒකට අවශ්‍ය වෙන විඳනයක් අවශ්‍ය වේදනාවක් අවශ්‍ය. ඒකෙන් ලැබෙන සැප වේදනාව තමයි ආස්වාදයන්ක වශයෙන් අරගෙන සැප වේදනාව කොහොමද තමයි ඒවතු කරන හබාය. අවශ්‍ය කරන තියෙන සැප වේදනාව මනවලන රූප නිසා ලබන ආස්වාදය. රූපාස්වාදී, ශබ්දාස්වාදී, ගන්ධාස්වාදී, රසාස්වාදී, ස්පර්ශාස්වාදී කියන්නේ මේ ආස්වාදී නම් ලෝක සත්‍යයට අවශ්‍ය කරන්නේ. ඒ වගේ ධර්ම ආස්වාදී. එතකන් දිව නැති ශරීරය මානසික ඉන්ද්‍රිය හරි. මෙන්න මේ ආස්වාදී බලාපොරොත්තු වෙන ආස්වාදී ලැබෙන ඒකට අවශ්‍ය වෙන වින්දනයක් අවශ්‍යයි. ඔහුගේ මවල ඔහු බලාපොරොත්තු වෙන වින්දනය අවශ්‍යයි. වින්දනය ගබදින වේදනාවක් තුනයි. විදේනා කියන එකනේ වේදනාවකින් දැනීම. සුවසේ දැනෙන්නා වූ යම් ස්වභාවයක් නැත්නම් ඒකෙන් තමයි ආස්වාදී විඳි. එනයි දැනීමක් වත් වේදනාවක් ලැබෙන නම් ස්පර්ශයක් තියෙනවා. ඇහැ විතරක් තිබුණාට කාය විතරක් තිබුණාට නාහේ විතරක් දිව විතරක් ආය විතරක් තිබුණාට ස්පර්ශ ලබන්න බෑ. එහෙනම් ස්පර්ශ ලබන්න බාහිරින් එකට වදින දෙයක් තියෙනවා. ඇහැට රූපයක් වෙනවා තමයි ස්පර්ශය ලැබෙන්නේ. කනට ශබ්දයක් ආවොත් තමයි ස්පර්ශය ලැබෙන්නේ. දිවට රසයක් ආවොත් නාසයට ගන්ධයක් ආවොත් කයට පොට්ටම්බයක් ආවොත් තමයි ස්පර්ශය ලැබෙන්නේ. ඒක තමයි වේදනාව පහළ වෙන්නේ. ඒ වේදනාව සුඛාස්වාද වශයෙන් ගන්නේ තමයි ආස්වාද වෙන්නේ. අන්නේ ආස්වාදයේ බලාපොරොත්තු තමයි ලෝක සත්‍ය. ලෝකයක් නිර්මාණය කරන පසුපස හවායන පුරුදු වෙලා තියෙන්නේ. එනිසා මව කියන කොටාසියක් ඒ ටික ලබා ගැනීමට මාධ්‍ය වශයෙන් ලැබෙනවා. ඒක අතර චිත්ත ශක්තියක ස්වභාවය. මොකද ආස්වාද විදීම සඳහා ඉපාසයක් අවශ්‍යයි. ඉපාසයේ දෙවැසක් අවශ්‍යයි. දෙවැත්තේ මාධ්‍යයක් අවශ්‍යයි. අනේ මාධ්‍ය තමයි මම. ඒ මාධ්‍යට පරිසරයක් අවශ්‍යයි. ඒක තමයි ලෝකේ. බාහිර ලෝකේ. බාහිර ලෝකයෙන් පසුතලෙත් යමක් අගනවන්න නම් ඒ ලබා ගන්න දෙතුලින් එක ඝටනේ වීමෙන් තමයි අර වින්දන ආස්වාදය ලැබෙන්නේ. නෑ ආස්වාදය ලබා ගන්න මනවලන රූප දින ලෝකයක් ඕනේ. මනවල රස දෙන, ගන්ධ දෙන, රස දෙන, ස්පර්ශ දෙන ලෝකයක් ඕන. අපිට ආස්වාද ලබා ගන්න ලෝකයක් මවල දෙන තව කවුරුත් නැහැ කියලා නැහැ. එහෙම කෙනෙක් ලෝකේ අපිව පාලනය කරන්නකෝ. අපිට අමුතු දෙයක් ලබා දෙන්නකෝ. අපි අපි බලාපොරොත්තු අපේ හේතු අපි ළඟ ගොඩනැගිච්ච හේතුවක් නැතුව. ඒව ලබා දෙන්න කවුරුවත් බාහිරින් ලැහැත්ති නැහැ. එහෙම කෙනෙක් ලෝකේ නැහැ. ලෝකේ ඉන්න සියලුම සත්වයෝ ඔය විදිහෙම ගොඩනගා ගන්න මානසිකත්වයක් තියෙනවා. මම නැමැති මහතියේ රුපියල මගේ කියන දෙයක් වටපිටාවේ ගන්න. නිසා එයා ඒ තුලින් ලබාගත්තා වූ ආස්වාදය ලබන්න අවශ්‍ය වෙන උපකරණ ටික එහෙමනම් ආස්වාදය අවශ්‍ය නම් ඔහු උපකරණ ටික ඒකාන්තයෙන් බලාපොරොත්තු වෙනවා. එනා ඇහක් බලාපොරොත්තු වෙනවා, රූපය බලාපොරොත්තු වෙනවා, කන බලාපොරොත්තු වෙනවා, ශබ්ද බලාපොරොත්තු වෙනවා. නාසය බලාපොරොත්තු වෙනවා, ගන්ධය බලාපොරොත්තු වෙනවා, දිව බලාපොරොත්තු වෙනවා, රසය බලාපොරොත්තු වෙනවා. කය බලාපොරොත්තු වෙනවා, පොට්ටබ්බය බලාපොරොත්තු වෙනවා. බලාපොරොත්තු තමයි ශරීරයේ සීමා වෙලා නැහැ ලෝකසත්ත්වයේ. ලෝකසත්ත්වය බාහිර ලෝකයක් සමග බැඳෙන්න ඒ තුල ගොඩ නැගිලා ඉන්න පැණි පිරී සිටින්න ඔය කාරණා දෙකම බලාපොරොත්තු වෙන්නේ කරා. මෙන්න මේ බලාපොරොත්තු වැඩි කරගත්තාම අපි බලාපොරොත්තු යම් ආකාරයෙන් බාහිර ලෝකෙන් ලබන්නේ. ඊට අනුකූල පරිසරයක් අර යකඩ කෑල්ල ලරෝල් කරනවා තත්ත්වයන් බාහිර තියෙන යකඩ කෑල්ල වගේ. අනුකූල ඒ ශක්තියම ගොඩනගෙන බාහිර ලෝකෙ. දැන් පංචස්කන්ධය කියන්නේ සත්‍යය හැටියට පෙන්වන ඒකකයක් නෙමෙයි. රූපස්කන්ධය කියන්නේ යමක් ඇත්නම් දුර වේවා ළඟ වේවා සියුම් වේවා ඝන වේවා හීන වේවා ප්‍රනීත වේවා අතීත වේවා අනාගත වේවා වර්තමාන වේවා රූපය යමක් යම් තැනක වීද යම් තැනක වීද මතු යම් තැනක වන්නේද මේ සියල්ල ඇති කර විදිහ රූපස්කන්ධයයි. මේ පංචස්කන්ධය හැදෙන හැටි. සත්‍යය කිව්වම මේ ශරීරයේ සත්‍යය සීමා කරගන්න බෑ. පංචස්කන්ධය ශරීරයට සීමා කරන්න බෑ. මොකද අද බොහෝ කරන ශරීරයේ පංචස්කන්ධය සීමා කරගන්න කිය තමයි අදහස් දෙන්නේ ධර්මයේ විග්‍රහ කරන්න. ලෝකයේ අප දසදහස සකලන ලෝක සත්‍යය ඇතුළේ තියෙන්නේ. ඔතෙන්ද යනකම. ඒ ලෝක සත්‍යයට බාහිර ලෝකේ සම්බන්ධතාවය තියෙනවා. නෑ බාහිර ලෝකයක් නිෂ්පාදනය වෙන්න ඕනේ. ඔහුට අවශ්‍ය කරනා වූ පරිසරය හැදිලා ඉන්න. දැන් අපාරතව දුක් විඳින හේතු වෙන පාප කර්මයන් සිද්ධ කරගෙන තියෙනවා නම් ඒ අපායපදී සත්‍ය කර්ම ශක්තිය නිපදෙන අපාය කවුද නිපදෙන්නේ? ඒක ආකරවා කරන එක. සත්‍ය වවුටරපුනම් ගිහි උපදින පරිසරයේ වශයෙන් අපාය නැති පරිසරයක් හැදෙනවා. ඒක හැමතැනම තියෙන අනිත් අරමුණ. අසුරු ගන්න තියෙන රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ කියන ඒවා අහු වෙන ඔකෝ තියෙන්නේ අනිත් රූප අනිත් ශබ්ද අනිත් ගන්ධ අනිත් රස අනිත් ස්පර්ශ. දුක්ඛතරිනේ යමයි. දුක් විඳපු එකනට දුක් විඳින ලෝකයක් කවුරුවත් මවලා දුන්නා. ඉතින් ඒ පල්ලු බලන්න. නෑ එහෙම කරන් කෙනෙක් ලෝකේ තවදාරි ඉන්නේ නෑ. සිය හතේව පොදු උතජන. Taman විසින් කරගත රාජකාරයක් නම් මේ පාප කර්මයේ විඳගන්න ඒ බුද්ධලින්ගේ ගති ලක්ෂණ අනු. ඒ බල බුද්ධලින්ගේම මානසිකත්වය තුළ ලැබෙන ශක්තිය. ඊට අවශ්‍ය පරිසරයක් ඉපදවනවා. එතකොට මේ පරිපදවන පරිසරය තුළ ප්‍රධාන පරිසරය නැමැති අසකන දිවනාශයේ ශාරීරියමන හිතේ පාලනයේ ප්‍රධාන වශයෙන් ආයත් වෙනවා. ඊතල ගෝචර වෙන ගෝචර වෙන ප්‍රදේශ දෙවෙනිවට ගිහිනවා. ඉතින් ඒව ප්‍රශ්නවල කොම්පියුටර් ක්‍රියාත්මක වෙනවා වගේ. බාහිර ලෝකේ ගස්වල සහිත වන්නා වූ බාහිර ලෝකයක් ක්‍රියාත්මක වෙනවා ඊතල. ඒවා සත්‍ය පිටානේ අර මිනිසින්ගෙම විලෝක ශක්තිය. සත්‍යයේ නොවුනට සත්‍යයේකට අවශ්‍ය වෙන කොටසක් ඉපදෙනවා ඒක මේ. ඉතින් ඒව තුළ කියනවා. ඒ රූප සහ ඒව අවශ්‍ය කරන විදිහට ගෝචර කර ගැනීම ශක්තිය. ප්‍රතිචාර දක්වන ශක්තිය. අන්නේ ප්‍රතිසාර දක්න සතිය තේරුම් ගන්න බැරුවාම ඒගොල්ලෝ මෙතන කරන්නේ රූප තියෙනවා වේදනා තියෙනවා සංඥා තියෙනවා ඒකයි ඉන්නේ ඒවත් දැනෙනවා නිකුම්බ ගහ ගහ ගාම ගහ තියෙන්නේ ඒකයි සංඥාව දන්නේ නැහැ කොහොමද ඇකලෙන්නේ ඔය ආදී වශයෙන් තර්කවාද වෙනවා ඒ අවශ්‍ය කරන දේ ඒක නිෂ්පාදනය කරලා සකස් කරලා දෙන ක්‍රමතාවක් තියෙනවා ලෝක සත්‍යයේ බලාපොරොත්තු මුල් කරගෙන බලාපොරොත්තු දෙආකාරයක් වෙන්නේ මාධ්‍ය එක ආකාරයක් මධ්‍ය ගෝචර වෙන්නේ තව ආකාරයක් මේ මාධ්‍ය ආකාරයේ මාධ්‍යයේ ගෝචර වෙන්නේ දෙයත් පේනඳ බෑ දැන් සත්‍යය කියන අසකන විනාශේ ශාරීරිය මන කියන මේ ටික තුළ හිත වෙන නන්ද. ඔය නමතව බාහිර ලෝකේ හිතක් අවතාරක විද්‍යාවෙන් මධ්‍යස්ථානය චිත්ත මධ්‍යස්ථානය බාහිර ලෝකෙට පෙන්වන්න බෑ. හැබැයි චිත්ත මධ්‍යස්ථානයේ ගෝචරයේ මධ්‍යස්ථානය හැදිර ගෝචරයේ ප්‍රදේශයට කියලා බාහිර ලෝකේ රස වෙනවා. ඒ සකස් වෙනකොට ඒවට අර හිතන අනුකූලව ක්‍රියාත්මක වෙන හැකියාවක් ලබනවා. හිතේ දතයාර අනුකූලව ක්‍රියාත්මක වීමේ හැකියාවක් නේවර තියෙනවා. මොකක්ද මේක පරිවර්තන වෙනවා. හිතට අනුකූල පරිවර්තනය වෙන නිසා ඒව තුළ අපි හිතනකොට ඒක ප්‍රතිචාර දක්වන ලක්ෂණයක් යම් යම් දේවල් පේනකොට අපි දන ඒවා හිතිලාද දින්නේ කියලා. ඒවා ඒවා කොම්පියුටරේ ක්‍රියාත්මකෙන්ද දුන්න දත්තිකන කොම්පියුටර් ක්‍රියාත්මක කරනවා වගේ. ආයෙක දස්වලන ආදී අපි නිෂ්පාදනය කරන ශක්තියට අනුව ක්‍රියාත්මක වෙනවා. ඒ නිසා ඒව ඒතර ජීවිත ස්වභාවය පේනවා. අනුජීවය. සත්‍ය පුදලයා හැටියට පෙහෙන්න සිටින ඒ බුද්ධයාගේ ජීවිතයේ හිත චිතය කර්මයක් සමග එකතුලා නිෂ්පාදනය කරන පූර්ණ කර්ම ජීවිතය තියෙන ජීවිත රූපය. ඒකට අනුකූල අනුජීවය තමයි බාහිර ලෝකයේ දස්වලන් වල තියෙන්නේ. මේක ඉතින් තේරුම් ගන්න බැරිලා හිතනවා අර කියන විදිය අනුජීවයක් මේ තියෙන එකත් ජීවියක් හැටියට. මේ ඒවා ජීවියක් නෑ. ධර්මයේ තුල වෙන්නන්නේ නෑ අස්වාම් වලට. ඒක සැදරාගෙන යන ජීවිතයක් තියෙනවා කියන්නේ. ගහ කලාවට පස්සේ ගහ නිදාගත් සතියකින් තව ගහක් තියෙන දැන් මිනිහේ බලන්න පස්සේ හක්කින් බලේ කියලා උපදින්න පුළුවන්. හරකේ වෙලා උපදින්න පුළුවන්. ඒ ආයෙදලි මනසේ වෙන්න පුළුවන්. ඒ විදිහේ එක ගහ කලාවට පස්සේ ඔන්න ඒක ඒක හිතන කරගත්තදී ආවදෙන පණ එක එහෙම වෙන්න දෙයක් නෑ. ගහ කලාව වල ආදී එහෙම යන්නේ නෑ. හැබැයි සමහර ගහ කලාව වල ආදී ආරක් ගත්ත එක්තරා විදිහේ දේවතාවෝ අමනුෂ්‍යයෝ ඉන්නවා. භූතයෝ ඉන්නවා. ඒවා සමහරවල් ක්‍රියාත්මක වෙන්න පුළුවන් මිනිස් සත්වයෝ වගේ. ඒ අජීවී වස්තුන් අරගත අමනුෂ්‍යවට අරිනවා. ඒ අජීවී වස්තු සජීවී ඇතුලේ ක්‍රියාත්මක වෙන අවස්ථා තියෙනවා. ඒ ක්‍රමේ වලයි තියෙන්නේ. දැන් සමහර ගස්වලන් තියෙනවා ගහලක රතේ ගියහම ඒ අදාරගේ ගහමල මෙලයි මරලා දා ගන්නවා. ගහලා පොර කර ගන්නවා. දැන් ඒ වගේ අවස්ථාවක් තියෙනවා. අපිට නොවෙන්න පැති ගස්වල වැඩි ගස් බංගලත් වැඩි. ඒ වගේ යම් යම් සත්වවල සමනුෂ්‍ය කොටස් ඒවට අයිති වෙන්න. ඒක අටේට කරන්න පුළුවන් විදිහේ එහෙම සත්‍යයන් ඒ ස්වභාවයන් තියෙනවා. සතර ලෝකේ 700කින්දයි. විවිධාකාරයි. ඉතින් ඒ වලේ බල අරකට කොටස් ඉන්න. දැන් ගස්කොළන් වලට අරකට දේවතාවෝ ඉන්නවා. ඒ ගස්කොළන් එක ක්‍රියාත්මක වෙන දේව දේවතාවන්ගේ ශක්තිය එහෙම ක්‍රියාත්මක වෙනවා. අමනුෂ්‍යයෝ ඉන්නවා. යමනුෂ්‍යයෝ එහෙම ක්‍රියාත්මක වෙනවා. ඒ ආකාරයේ ගස්කොළන් වල ප්‍රතිචාර වේද පුළුවන්. නැවත අමනුෂ්‍යය අපිට පේන්නේ නැති නිසා ගස්කොළන් පේන නිසා හිතනවා ගාලිපන් මේ දුන්නා කියලා. හරිදා කරපු දෙයක් ඇටියෙ. ඒක අපේ දරා නැවතීම. ඒ අභ්‍යන්තරේ ක්‍රියාත්මක වෙච්ච මානසිකත්වයේ විවිධ බාහිර බලවේගයක් ඇති නිසායි අරියම නියමනය කරන්නේ. ගස්කොළන් වලට හිතක් නැහැ නම ගස්කොළන් ප්‍රතිචාර දක්වනවා. එන්නේ ඒකයි. මොනවා තියනවා නම් ඒ ප්‍රශ්නය අහන්නේ කියනවා. ඉතාවෙන් ප්‍රශ්නයනේ කිරණ ශක්තියින්ගෙන් ඊශාන දිගෙන් එන කිරණ ශක්තිය. විශාල බවත් උදුරිලම ආදියට වැඳුම් කිරීමේදී ඒ ඊශාන පැත්තට හැරලා ඒ විදිහට වඳනකොට වඩා ප්‍රතිඵලදායක තියෙනවා ආදී වශයෙන් ජ්‍යොතිෂවල පෙන්වා දෙනවා කියලා නම් පිරාමිඩ ශක්තිය තියෙනවා කියලා. මේ ලෝකයේ කිරණ ශක්තිය කියන එක සත්‍යයක් තියෙනවා. හරි පැහැදිලිව පේන කාණා කැල්ලා කරගෙන නූල කලාමුලයි තල්ලපම උතුර දමන හිතින්. ඉතර කාණා ශක්තියක විදාසයක් ඒක යම් චක්‍රමන අතර පිළිවීමක් නැන්නා. මේ ඉරාට රේඛාක ප්‍රදේශයේ ඉඳන් කාණා කැල්ල මේ මැදි බැදලා ඉඳන් ලනුගේ නූලකින් බැදලා ඇලිගොත් එහෙම කාණා කැල්ල කැරිලා කැරිලා ගිහලා පැත්ත උදුරට පැත්ත දකුණට හිටිනවා. ඉතර කාණාවක් ක්‍රියාත්මක කරන මේ විශේෂයක් කරනවා. අපි දකින්නේ ඒ උතුර දකුණ හිටින්න. එන ඉතින් අපි දකිනවා කාණා කියන්නේ කරාතියක හසු විශේෂය. ඒ ශක්තිවිහිද දෙපැත්තක තියෙනවා කාන්දමය අලෝක වෙනවා. හරි ඒක එක පැති වල පැත්තේ පැත්ත තමන් හැරෙනකොට තමා සමග බාහිර විශේෂ කාන්දම් ක්‍රියාත්මක වෙන ක්‍රමයක් තියෙනවා. කියන සති ක්‍රියාත්මක වෙන ක්‍රමයක් තියෙනවා. ඒ ක්‍රමයට අනුකූල පැති තියෙනවා. ඒ පැත්තට ඒ බලේ ඇදෙන වෙයි. කාන්දාගල්ලේ කැපතක තියෙන ආකර්ෂණය නෙමෙයි අනිත් පැත්තේ තියෙන ප්‍රතිවිරුද්ධ ආකර්ෂණය. ඒවල අපි යගේ ඉස්සරහ පැත්තේ තියෙන ආකර්ෂණය එකක් විපස්ස තියෙන ආකර්ෂණය තව ආකාරයක්. දකුණු අතට තව ආකාරයක් වම් අතට තව ආකාරයක්. ඇහැර පෙන්නේ බර මේ කාදාම් ශක්තිය කිරණ ශක්තිය මෙහෙම වේදෙනවා. ඒවට ප්‍රතිචාර දක්වන විෂ ශක්තිය මේ පැතින් පැතර එහෙම හිටිනවා. ලෝතර අද්විර බෑ වස්නා හිර බලائیں۔ ලෝතර බුද්ධ නැති හිර බලා ගන්නවා. ඒක ගැලවෙන ක්‍රමයක් තිබුණා. ඒක වෙකරණ කියලාගෙන එළියට ගහලාද. එහෙනම් ආශක්තිය වර්ධනය කර ගැනීම නම් ඒ ඒ පැති තියෙනවා. ඒ පැති වලින් විෂ ආකාරයට අත්‍යවශ්‍යයි. ඉතින් ඒකින් ප්‍රශ්නයක් නෙමෙයි ඒක තමයි ලෝක පිළිලා තියෙන්නේ. ඊට අනුකූලවයි. ඉතින් ඊශාන දිග පැත්ත මරු නෑ කියලා විසුයන් බෝධිසය කියනවා. මරු නැති පැත්ත ඊශාන පැත්තල මරු ඉන්නවා කියලා. ඉතින් ඊශාන කියන පැත්ත විශේෂයක් තියෙනවා. ඒ මොකද මේ පැති වල තියෙන්නේ අර කිරණ පිහිලා තියෙන සටහන. ඒ පැත්තට අහු වෙලා තියෙන කිරණ වල තියෙන මාර්ග බාධක වළක්වන ශක්තිය. මේ නිසා ඒ වගේ පැති වල මේ පැත්ත මේ ඒ වගේ බාධක අඩු පැත්තක්. මේ වගේ පැති වලින් සතියත් එහෙම එක එක පැත්තට බලපානවා. දැන් වස්නාහිර පැත්ත තියෙනකොට අපි පැත්තෙන් බස්නාහිර බලපු ගාම ඒ පැත්තට විහිදෑම එහෙන් එන කිරණ ශක්තිය ඒ ආකාරය. නැගරින් එන එක තව ආකාරය. ඒව විශේෂයෙන් මේ කිරණ ශක්තිය හටගන්නකම තියෙනවා. අතීතයේ වූ ලෝක විශ්ේ කියන එක ඇති. ඒක ඉඳලා වෙන් කළා එනිකම ඉස්සර බෑ. මේක හැදෙන්නේ මෙහෙමයි, මේක ඉන්නේ මෙහෙමයි කියලා. එකින් එක විග්‍රහ කරන්න ගියොත් අපේ මස ඉදිරිපත් මේ ඉඳ අදිනවා. ඒ දතය නැති නිසා තේරුම් ගන්න. නමුත් හැම එකම එහෙම ප්‍රතිශතයක් තියෙනවා. දිසාව බලාගෙන වැඩ කරන එක එක පැත්තේ පැත්තේ කියලා දවස් දවස් දිසාවල් හොඳ දිසාවක් වෙන් කරන්නේ. ඒක නරකක් නෙමෙයි. ඒවයි ජෝතිෂය තුළ දකින්න පුළුවන් සියුම් පැත්තක්. එහෙම දේවල් නෑ කියන්නේ නෑ. හැබැයි මේක දැන් අපි හිතමුකෝ මෙහෙම දෙයක්. යම්කිසි කෙනෙක් යන්ත්‍ර සූත්‍රයක් ගුවන් විදුලි යන්ත්‍රයක් හෝ රූප වාහිනී යන්ත්‍රයක් හෝ හදලා හදලා ඔපෝ කරලා. ඒක කම්පියක් වෙනස් කරලා ඉතින් අත්‍යවශ්‍ය කම්පියක් වෙනස් කරලා. එයා බලනවා ප්‍රතිඵලය. බලපුවම මොකුත් හරියක් නැහැ මොකුත් දෙන්නේ නැහැ ප්‍රතිඵලය. අවශ්‍ය શબ્දයක් අවශ්‍ය රූපයක් පේන කිසි දෙයක් ඉති ගන්න බෑ. දැන් ඒ පුදුලිය හිතුවොත් එහෙම. ඒ ක්‍රමේ වැරදි මේ හදලා මේ නෑ මේක හදලා තියෙන ඩර්විට එක නෑ ඒ හදලා තියෙන සැලැස්ම වැරදි කියලා හිතුවොත්. ඔකොම වැරදි. එක කම්බියක් වැරදිලා හිතයි මේ ප්‍රතිඵලෙ ඉන්නේ නැත්තේ. නමුත් යම් කිසි මිනිස්සෙක් ඒක අහකට දැම්මොත් එහෙම මේ ක්‍රමේ සම්පූර්ණ වැරදි. ඒ ක්‍රමේ මේ අඳ ගන්න බෑ මේ රූපේ ගන්න බෑ කියලා අහකට දැම්මොත් වෙන ක්‍රමයක් හොයමු කියලා කිව්වොත් හරියයි. ඒ ක්‍රමේ අනික ඔක්කොම හරි එක කම්බිය වැරදි. ඒ කම්බිය හරි වැරදුවා නම් අනිත් ඔක්කොම ප්‍රමාදවල ක්‍රියාත්මක වෙනවා. මෙන්න මේ වගේ මේ කාලේ වෙනකොට මේ ජ්‍යොතිෂී නැක සාස්ත්‍ර ආදී විග්‍රහ කරලා දෙනකොට ඒකේ වැඩි සාර්ථක වෙන්නේ නැහැ. කොයි පැත්ත ගලන්නේ කියලා හරියන්නේ නැහැ. ඔය හරියන වැඩක. අන්නේ වෙන මුළු සාස්ත්‍රයේ තියෙන සියල්ලම වැරදි පැත්තට දානවා. බොරු පැත්තට. නමුත් බොරු වෙලා තියෙන පුණ්‍ය කැලල කළු පාළුවද? ඒක හොයාගැනීම ගුරු මුටි වලින් හදාගෙන හදාගෙන වැඩලා ගිය ආචාර්ය පරම්පරාව නිසා අදියම හොයාගෙන වෙයිසත්තර වෙහිලා තියෙනවා. නමුත් මේ හැම එකකම තියෙන ලෝකේ යමක් කරනකොට සැලැස්මක් ඇතුව වැඩ කරන්න පුළුවන් විදිහට හැදලා තියෙන ලෝකේ අනුකූල සැලැස්මක් වැඩ කරොත් ඒකේ ප්‍රතිඵල ඒකත් හැකියි. ඒක බැරි කමක් නැහැ. එයා ඒ හරගතිය ලෝකේ හරගෙන තියෙන්නේ තේ ක්‍රමකට අනුව. ඒක වරදින්නේ තේ බුද්ධයාගේ අනුන්ට වරද්දෙක විපාකයක්. අනුන්ට වැරදිමක කියන්නේ අරුණට හරි මාර්ග වහලා අන්ගේ යහපතට කටයුතු කරලා යහපත් මාර්ග වහලා මේ ආදි වශයෙන් කටයුතු කරපු පුද්ගලෙින්ද මොකද ඊර්ෂ්‍යාව, රෝධය, වෛරය, මාන්නේ මේවා සාමාන්‍ය කෘතජන මනසක තියෙන පුදු ගති ලක්ෂණ. ඕවා තමයි වැඩි හරියක් නිරෝධකත් පිළ එකලාරි වෙනකොට එක එක ආකාරයක ගන්න. අන්‍යෝන්‍ය වශයෙන් කරගන්න වැඩ පිළිවිල ඉන්න. ඒ අයට මේ රෝගේ හරි මාර්ග හැංගෙනවා. යා වැඩ කරගන්න තියෙනකොට ඒක අවශ්‍ය කරනා නියම පරිසරේ නියම ක්‍රම රටා මියාට තේරෙන්නේ නැතු වෙනවා. මොකද හේතුව මියා උපක්‍රමශීලීව අනුන්ට වින කරලා අනුන්ට ඉඟි කරලා. ඒ જાතිය උපක්‍රමශීලී මාසාකතු උපන්නා. ඒ නියම උපක්‍රමශීලීත්වය ගොඩනගා ගැනීමට ඔබට වෙනවා අර කරගත්ත විපස්සක්තිය. ඒකත් වානුකූලව යකිසි උපක්‍රමශීලීව කටයුතු කරලා ජයග්‍රහණයක් කරන්න තියෙන ක්‍රමවත් මට ක්‍රමකට. වැයීම නිසා මියට නියම ප්‍රතිඵල ගන්න බැහැ. ඒක බුදේලියල් කියන අනුට ආරෝප උගුල තමයි වැහලා දිනා. ඒක හැටි. ඒ නිසා තමයි ලෝකේ ලබන්න පුළුවන් ඉහළම ප්‍රයෝජන ලබන්න තියෙන හැකියාවනේ ක්‍රමකට ආවා. සූක්ෂම ක්‍රමකට ආවා. තේරුම් ගැනීමේ හැකියාවේ මිනිහ ඇතලා ඉන්නේ. ඉරිසිබල් කියන්නේ බඳු ලෝකයාගෙන් බඳු අත්‍යන් අභිභෝලා. ඒ සියුම් තත්ත්වයන් ලබා ගැනීමට හැකියාවක් ලැබුවයි. ඉතින් ඒ අයට පේනවා. ඒ වැඩි මෙහෙම කරලා නම් මේවා කරගන්නට වැඩි වැඩි සාර්ථක ප්‍රතිඵල ගන්න පුළුවන්. මෙන්න මේ නොපෙනෙන සියුම් පැත්තස් හරියට මෙන්න මෙහෙම ක්‍රියාත්මක කරලා තේරුම් ගත්තා. ඒ අය ලෝකානුකම්පාව ලෝකෙට දෙනා මෙන්න මේ වැඩි කරගන්නවා නම් මෙන්න මේ කාලයට මෙන්න මේ වෙලාවට මෙන්න මේ හැඩයට මෙන්න මේ ප්‍රදේශයට මෙන්න මේ ක්‍රමයේ මේ කරගන්න. ඒතකොට මේක වැඩි ප්‍රතිඵල ගන්න හැකියි. ඒ මූලික ආචාර්යවරු හදන ඔය විදිහට ඉරිසිබල් වැඩි. නනර මහයිසිබල්. එතන පටන්ගෙන ලෝභ රාග දේශ මොහයන කිවිච්ච බුද්ධිය තමයි ඔබ ඉගෙන ගන්න. ධ්‍යාන තියෙන පුද්ගලයාගෙන් ධ්‍යාන නැති පුද්ගලයා ඉල්ලා ගන්නවා. ලබා ගන්නවා. අධ්‍යායි පුද්ගලයාට අපනයනය කරපු නිසා අධ්‍යාපනය කියලා කියනවා ඒක. ධ්‍යායි පුද්ගලයාගේ දුන්න දේ තමයි අධ්‍යායිකවත් දැහැ නැති කෙනා ඒ කියා දුන්න ඥාන ශක්තිය මත කරලා දුන්නේ තමයි ඉගෙන ගන්න. අධ්‍යායි පුද්ගලයාට අපනයනය කරනවා. ඒක තමයි අධ්‍යාපනයේ වශයෙන් අගිනේ. අද ආයේ බුද්ධලේන වැල මෙහෙවකම් කරලා බොහොම කරුකැකිලි කරන. එයා එයා මට මේ හැටි නදා කරන්නේ. එයාට අරින්. ඌ මොකද කලි මොනවද කරි? කොහොමද බ්ලොක් කරගන්නේ ඔබ? තරහට කියනවා මේ සුදේලට ගන්නකොට ඔය જાතිය තමයි කියන්නේ. ඉතින් ඒකනේ කියමක් කොහොමද කියලා ඉලා ගත්තා ඊපස්සේ. ආ ඔන්න ඌ නම් ගත්තා. ඌ ගත්තා තමයි ඌ ගත්තා. අදිනේ උගතු කියන්නේ අන්නේ ඉරිසිවන්ට වැලමි හොරගම් කළා හිටන්. කොහොම හරි මන්ගේ ඒක මේ අරගෙන යමක් දිනවත් උනාට පස්සේ ඒගොල්ලෝ තමයි ඌ ගත්තු. ගත්තු. අද ඔබලා කියන එක නයි හිතයිනේ ලෝකෙන්නේ අතිපණ්ඩිතයෝ කියලා. අපි තමයි උගත්තු කියලා. උගත්ත කියන්නේ ධ්‍යානලාභී බුද්ධලයාගේ දැනීමෙන් අසු මාත්‍රයක් තියෙනවා. ඉල්ලගත් අසු මාත්‍රය විතරයි තියෙන්නේ. අර මහා ඥාන මතු කරගත්ත ධ්‍යානලාභී මහත්වරුන්ට. ඉගෙන ගන්න දෙයක් නෑ. අර ඥානීයට වැටහිර පේන පටන් ගන්නවා ලෝකෙ හැඟවිට රහස් විශාල වශයෙන්. මේ ඥාන ශක්තිය මතු කරගෙන දැනගත්ත හරිය ලෝකයා ඉගෙන ගන්න කිව්ව ජීවිත කාලේ මාදී. ඒ දැනගත්ත දේවල් මාත් දැකීම ගැන ජීවිත කාලේ. අත්‍යවශ්‍ය වෙන ටික ටික ඉගෙන උගත් වෙනවා උගත් වෙලා එනවා. ඉතින් එහෙම ගත කක්කේ රාගදේශ මොහ සහිත නිසා. ඒ ලැබිච්ච මාත්‍රේනුත් අහංකාර වෙනවා. අර අප්‍රමාණයක් දැනගත්ත මහේශ්වරයා නිර්හංකාරයි. නිර්මාණයි. ඒ උන්වහන්සේලාගේ ගුණය. අර ඉල්ලගත්ත රාගදේශ මොහ සහිත ඉල්ලගත්ත පොඩ්ඩේ මහත් අත වෙලා උගත් මානෙන් ඉදිමිලා හරි වටිනා දෙයක් තමන්ට හමු වුණා කියලා අනික් අය පාචල් කරමින් තමන්ගේ ලොකුම පින්නමින් තියාගන්නද ගුරුමෝතිය ගිහලා වටිනාට හරගෙන ඉන්න දෙන්නේ. ඉතුරු හරිය ගතට පස්සේ ආමන්ට මැර ගියා පස්සේ පෙදෙන ගුරුමෝතිය හැංගුණා ඉවරයි. ඉතුරු හරින්න හොඳට කර ගන්නවා ඊළඟ පරපරාව. ඒකත් එක්ක ගුරුමෝතිය ගියාන විහාර කරගෙන ඉඳලා උත් නැල්ල. කොහොම කාලයක් යනකොට හොඳ හොඳ හරිය ගුරුමෝතිය වලින් නැතිලා නැතිලා ඉවර හංගගෙන ඉඳලා හොඩු හොඩු ටික වගේ ඉතුරු වෙච්ච නැට තමයි නාස්තාවතේ කියන අවශේෂ නැට තමයි ඉතුරු වෙච්ච නැට කියන එකයි නාස්තාවතේ. ඔන්න ජෝතිෂයේ නාස්තාවතේ තමයි අද දිනේ වගේ ඉතුරු කරන්නේ නැති. දැන් ඕක පුළුවන් තරම් මුළු ශාස්ත්‍රයේ සාධකයක් යනවා. ඒ තියෙන පුණ්ඩයෙන් හරි සාර්ථකත්වයේ ගන්න ගියාම ගන්න බෑ. අර මුලදී වරත්විජේ ගැල්ලිතා නියම යථාර්ථය මරු කරගන්න හැකියාව නැති වෙලා යනවා. ඒසයි හැකියාව නැති වෙයි මොකද වෙන්නේ? ඒ ශාස්ත්‍රයේ බුදු ශාස්ත්‍රයේම බොරුවක් කියන සතර මිසු වෙන්නේ. ඉතින් ඒ සාරුන් දකින්න ඕනේ. ශාස්ත්‍රයේ බොරුවක් නෙමෙයි ශාස්ත්‍රයේ හංගගෙන වලාද ගත්තාම ඒ ප්‍රතිඵල ගන්න බැරි නිසා ඒ බොරු කියලා හිත පාළුවේ වහබිනවා විතරක් පිටක හිත වෙනවා. ඕවා ජෝතිය කියන බොරු කරා. ඕවා විද්‍යාව දුති මේ ආදි වශයෙන් වදන කියලා ඒවා වාචලේට වාත යන පිරිස ලෝකෙ විහිිනවා. කවදාහරි මහයිසර් මතවිලා ඉන්න ආයතයක වතුර දුන්නොත් එහෙම. ආයතයක් බව ගන්න බලන්න. ඉතලක් නැගෙනා වගේ මතවිලා ඇර යනවා මතවිලා ඇර යනවා තමයි ඔය ලෞකික සාහසරය යන්නේ. ඉතින් ඒ නිසා මේ වගේ අවස්ථාවල හැම දෙයකම තියෙනවා. ගන්න ආහාරය තියෙනවා. අවශ්‍ය ශක්තිය විශේෂ. දැන් ලෞතර බුද්ධත් වෙන පත් වෙන්න ඕන. උන්වහන්සේ ඒකාන්තයෙන් දින උසු කිරිබතක් වදාළෝ. කිරිබතක් වදාළ නැතුව බුදු වෙච්ච කෙනෙක් ලෝකේ නෑ. බුදුහාමුදුරන් වහන්සේ ළම වෙච්ච කෙනෙක් නෑ. සාරා සංකේ රස කරා සංකේයත් ආදි වශයෙන් පෙරම් පිරුවා. පාරමිතාලන ඔක්කොම පූර්ණේ කරන ආස ලෝතර බුදු වෙන්නේ. කුසතන අරමුණක් ඕනේ. විනාශනයේ ඉඳගෙන බුදු වෙන්නේ කුසතන නැතු. සෑම බුදු වෙච්ච කෙනෙකුටම උන්වහන්සේලාට කුසතන කවුරු හරි ගොම්මේ පූජා කරලා දෙනවා. කුසතන දාලා ශාසනය කියලා තමයි ලෝතර බුද්ධත්වයට පත් වෙන්නේ. කවුරු හරි කෙනෙක් දෙනුසු කිරෙන් පිළ කිරිබරක් උනාට පූජා කරලා තියෙනවා. ඒක ධර්මතාවයේ සිද්ධ වෙනවා. ඒකම බලවේගින් අර බුද්ධත්වයට හේතු වෙන මාර්ගතා බලවේගීමේ අවශ්‍ය අංගෝපාංග ඒ ඒ වෙලාවට ක්‍රියාත්මක වෙනවා. එතන උන්වහන්සේ බුදු වෙන්න ඉස්සෙල්ලා කීපත කරලා ගන්නත් ඕන. අර ගුණතා මත ඉඳගෙන වාඩි වෙන්නත් ඕන ආසයෙන් ඉතන වෙන්නත් ඕන. හැමතැනම බුදු වෙලත් මාතේදේශයේ ඒක ගැලවෙන එකම ස්ථානයක් තියෙනවා. ඒ ස්ථානෙට වෙන්න ඕනේ බුදු වෙන්න. හැබැයි ඒ ස්ථානේ වම්බනායට එහෙ බලාගෙන බුදු වෙන්න බෑ. නවීන පැත්තේ බලාගෙන බුදු වෙන්න බෑ. උතුර දකුණට හැලා බුදු වෙන්න බෑ. නැගෙන හිර බලාගෙන වාඩි වෙන්නත් ඕන. එතන උන්වහන්සේගේ බෝධි නමස්කාරය පහළ වෙන්නත් ඕන. භෝධින වහන්සේ සමග බෙදෙන්න ගෙනියන බලයන් ඉඳගත්තා ආසිරිත ගත රේප්පේ. දැන් මේ වගේ ඒ ලෝකලා බුද්ධත්වයට නැවත ප්‍රතිඵල ලබා දෙන්න. අරුණු දෙයක් වෙන්නත් ඕනේ. ඒ වගේ හැමදාම වෙ වෙනස් තුන බෝධස ගන්නෝදී වෙන්නත් ඕනේ. එහෙනම් කාලේ, වේලාව, දිශාව, ආහාරේ, පරිසරේ මේ සියල්ලම මේ විශේෂත්වය නගා හින්න අවශ්‍ය වෙන්නේ නැහැ. එහෙනම් ඒ වගේ අපි කරන වැඩක අංග සම්පූර්ණ ප්‍රතිඵල ලබන්න. කාලය, අවශ්‍ය වේලාව, අවශ්‍ය පරිසරය, අවශ්‍ය දිශාව, අවශ්‍ය ආහාරය, අවශ්‍ය පසුතලය කොහොම ගොඩ නැගින්න ඕන. එහෙම ගොඩ නැගුණා තමයි සීලසියා සාර්ථකව ඒ කටයුතු සිදු කරගන්න ඕන. ඒව වටහා ගන්න බැරුව, තේරුම් ගන්න බැරුව ගියා. අපි ඩෝටි කරගන්න බැරුව යනවා. හැබැයි ඒක තමයි ප්‍රයෝග සම්පත්තිය. අර ඉරිසිවර දුන්න ප්‍රයෝග සම්පත්තිය කොටිය කරගන්න. අනික තමයි කර්ම බලවේගය, කර්ම ශක්තිය. කර්ම ශක්තිය යම් ආකාරයක් නම් යහපත්. අපිට ඉරිසිවර දීලා හදාගෙන ක්‍රමානුකූලව ක්‍රම හතාවකම ගුණ කරලා ගොඩ කරලා නියම තැන දෙනවා. තුනට පස්සේ ඉතින් අපි කොහොම කළා බැලුවා. නැගලා බැලුවේ නැත. දිශා බැලුවේ නැත. ඒ වෙලාවට හැදිලා කියලා තියෙන්නේ ඒ ඔක්කොම හතේ. දැන් බුදුරජාණන් වහන්සේ බෝසයාට අවතාරය නැගලා බලාගෙන දෙනා බලාගෙන ඉඳි බුදුන් ඉඳගත්තේ නැහැ. පාරමිතා හතේ තියෙන නව තේයල කඩලෙන්නේ. ඒ ශක්තිය වලින් අවස්ථින් පස්සේ හදලා දුන්නා. ඒ වැඩක් නැතෝ ඉති බුදුන් අනේ. ඒ වගේ අපි කතාවට කියන කාල්‍යම හදා බබරේ කරගෙයි වැල්ලේ කියලා. දැන් පාරමිතා කියන්නේ අර පුණ්‍ය ඵලයා ක්‍රියාත්මක වෙන කාලේ එනකොට. ওই කාල සීමාවෙදී අවශ්‍ය කරන පසුඵලයන් සියලුම දේවල් හරියාකාරව නියම විදිහට එකතු වෙන හැටි. ඒක ප්‍රමතාවක් තියෙනවා. දැන් පෞල් කාලේ අපි කවයන්ට දෙන්නේ මොනවයි පරීක්ෂණ කරන ජෝතිෂ පරීක්ෂණ ආදී කරනකොට මම සමහර පුදුලියකින් අඩ කරලා දෙන කම් තියෙනවා. යම් යම් දෙයකට නැගලා කියන වලදින් කියලා කිව්වම එයාට ඉතින් වෙලා කියලා කියන්න කියනවා මම යාරගේ. ඒකවල කියන්න කියේ. ඒ වෙලාවට සකාල කේන්ද්‍රය කියලා හදවලනකොට හරියටම ගැලපිලා. පුදුලයන් ගැලපෙන විදිහටම ඒවා තියෙන පක්ෂියාව දෙනවා ආදි වශයෙන් කියන වෙලාවල් හොර තියෙන මේ ඒ වගේම සම්පත් ලබා දෙන වෙලාවල් තියෙනවා නැගත්තොත් ඉතින් අන්නේ ආදි වශයෙන් බලනකොට ඒවා ඔක්කොම හරි ගිහිල්ලා පුදුලයන් දැක්ක ලක්ෂණ බලනවා මොනවාට හරියන කාර්ය බලන් දෙනකොට දිනුවා වාගේ පුදුලෙ අන්න ඒ වගේ වෙලාවල් මම කියන ඔයාලා නැගත් බැලුවේ නැතුවල් නැගලා හම්බ වෙනවා හම්බ මේ කාලේ හොඳයි එහෙම එකක් තියෙනවා ඉතින් අත වශයෙන් කියන අද වෙනකොට මේ මේ හදන්න ලක්ෂ හතමාර නුදේ වැහැරපු පුදුලයා තමයි ඉතින් මේ දන් හරහා හරියට එයාගෙන් දෙන රුපියල් 8 සමහරක් මේකට අබ්දේ වැය කරලා. මොකද උඩා කාලේ ඉඳලම මම අතුරු කරගෙන ඒ ජීවිතයට අවශ්‍ය කරන උපක්‍රම දීලා ඊටම ඒ කාලේ ඉඳලා ඊගාම කියවලා ඉන්න ආයෙදම ඒවා කරගෙන දිනු වෙච්ච කෙනෙක්. ඒ චිත්තප්‍රහාද මුලින් තමයි මේක පළවෙනි මහල් එයාගේ මුදලින් විශාල උදාක වැය කරලා හදලා දුන්නා. මන්නේ උදේලගෙන් තමයි මම කිව්වේ එයාගෙන් එහෙම ගන්නකොට හරියට ඒ වෙලාවට හිටපු වෙලාවනේ ආගේ පුරාව. මෙන්න මෙවයිදී අපි යම් වැඩ කරනකොට එහෙම උපක්‍රමයක් බුදුන් වහන්සේ දීලා තිනා ඔය ක්‍රමේ නෑ කියවන්නේ නෙවෙයි. ඕව හරියට අහුවෙන මනසාචි පසන්නේන වාදපීවා කරවත්වා තතෝන සුරමන් වේදි ඡායාවන පයින්දී. ප්‍රසන්න මනසින් පහන් හිතින් යුතුව කරන කියන වෙලාවට ඡායාව පසුපස එනවා වගේ තමයි හරියනවා. අර ඔකම අහුවෙනවා. ඒවල මහත් වේ හොයන උපක්‍රම දීවිලු. ගන්න දෙයක් නැහැ. විශේෂ විශේෂයෙන් ප්‍රයෝග සම්පතිය කියන එක අමුතුවේ ගන්න දෙයක් නැහැ. ප්‍රසන්න මනසත් එක්කලා මේ ප්‍රයෝග සම්පතියෙන් ගන්න තියෙන හරිය අවශ්‍ය ඒවා පැකටිලා එනවා නියම වෙලාවට. ඒ නිසා ඊයයට නැක බලන්න දෙයක් නැහැ. ප්‍රධාන වශයෙන් ඉත කටයුතු කරන බෞද්ධයින්ට නැකත් බලන්න අවස්ථාවක් නැති වෙන්නේ හේතුව ඒකයි. නමුත් සියල්ලන්ට බෞද්ධ කියන වචනේ කිව්ව කලියට සියල්ලෝම පාන් පිටකින් හැපිලෙන්න පුළුවන් කියේ බෞද්ධ පිටසක් නෙවන නිසා. විහාරේ නිරාතරහ වෙන බෞද්ධ වෙන කලියට සියල්ලෙන් සුද්ධ වෙච්චයි මේ. අසෝවාංගිලා හිටු මේ ගෞද මහා නාම සාක්‍ය කුමාරයා කියනවා ස්වාමීනි මම ඇත්තට ගියාම අසල්ට ගියාම කඩවීදියට ගියාම මගේ මේ කටයුතු කරපු පිළිලේ අඩුපාඩු දැකලා මම මේ මිනිස්සු බයින හැටි ඒ විලාදේ මට ඇති වෙන හැඟීම අදහස් බලපුවාම මට හිතෙනවා ඒ විලාදේ මමලු අපායයි කියලා. ඒ තරම් මට මගේ මනස වෙනස් වෙනවා. මේ දෙන්නේ චිත්ත ප්‍රසාදේ මට නෑ මගේ වැඩවලට ගියා. ඒ බුදුරණන් දෙනා මහා බායින් දෙපා බායින් දෙපා කවදාත් එහෙ තත්ත්වේ පතේ නෑ. බොහෝ කාලයක් පුදුල් කෙරේ දහම් කෙරේ සම් කෙරේ චිත්ත ප්‍රසාදය පහළයි කියන එකේ පහන්සිට යටපත් වෙනවා වෙනුනට ඒක නැති වෙලා නෑ. ඔබට අරදයක් වෙන්නේ එහෙම බාධා ගැටින්නේ නෑ කියලා. අනේ ඒ වගේ ඉතින් අපි අපි වෙලාවක බඳ අවස්ථාවක් තුලදී සෝතාවන්න පොලේට පත්වලා හිටු කෙනෙක් නිසා හැමුණා. ඉතින් තව මාර්ග අනුගාමිකාදී බෞද්ධත්වයේ ඉන්න පල්ලෙහා කෙනෙකුට ඔය කියන මානසිකත්වයේ ප්‍රධාන මනස හැමදේම ගිහිල්ලා තමන්ගේට සාර්ථක වෙන විදිහ අවශ්‍ය වෙන අනුග්‍රහය ගොඩ ගන්න නම් දිවිල පුළුවන්. ඊට ඒ අය ප්‍රයෝග සම්පත්තිය උපයෝග කරගෙන මේ වගේ දේවල් හරි ඉවර කරලා කමක් නැහැ. නමුත් යම් කාලයකදී ගුණ ධර්ම හරියට පිළිහිලා එනකොට ඔය එකක බණ්ඩ ඕනේ මොන වැඩේ කරත් කවුලාව කෙරුවා තමස යහපතට සිද්ධ වෙන විදිහ තමයි ඉවස්තලේ ඉන්නකොට පහන් හිතෙන් කටයුතු කරන කෙනාට කෙවැල්ල පසුපස්සේ යනවා වගේ යහපත පසුපස්සේ යනවා කියලා දේශනා කළේ ඒ ධර්මයේ වෙනස් වෙනවා. බැලුවොත් ඒක කොහොම අහුවිලා. එහෙම ක්‍රමයක් තියෙනවා. උපක්‍රමශීලීව ක්‍රමේ හදාගෙන ඊට අනුකූලව කටයුතු කරලා තමන්ට අභිවෘද්ධියක් ලබා ගන්න පුළුවන්. ඒක. තමන් කරන වැඩේ වේලාව කලාවල් ළඟ ඉඳලා ඒකෙන් බලලා මේ වෙයි සත්‍ය මේවා කියලා අර අර උඩක් කරන්න හරිය මලගේ තියන්නත් පුළුවන්. දැන් අපි නිවිලි ශාස්ත්‍ර කියලා කියනවා. ඒ වෙලාවට කියන මගනමක් කියන්නේ සතුරු ලේඛනමක් කියන්නේ ඉලක්කම කියන්නේ මේ ආදිවලින් කියලා කියලා ඔය කරගෙන වෙලන විස්තරයක් කියනවා. අපු සිද්ධිය වෙච්ච සිද්ධිය ඔක්කොම බොහෝ දුර සත්‍ය වෙන්නේ. දැන් ඒ අවස්ථාවල් කාලේ ඔක්කොම අලකාරී කාගෙන ආකාරණි අහලත් ඉන්නේ. ඒක කිව්වා මෙන්න දෙයක් තුලින් බලලා. අපි අදහසත් එක්කලා සම්බන්ධ වෙලා අපි මලක නම කියන ගිහින් අපිට ඒක ඒක පාර හිතේ නම මලක නම. හැබැයි අර අදහසත් එක්ක සම්බන්ධව තමයි නම එන්නේ. අපිට හිතුවේ හැටියට කිව්වා කිව්වා. අපිට හිතුවේ හැටියට අපිට ඕන එක කියන්නේ. හේතු අනුකූල ඵලය තමයි එතන මත වෙලා තියෙන්නේ. හිතවිල්ල හෝ මලක නම කියනකොට ඒ නම කියන්නේ හිතුවේ හේතු ඵලයක් වශයෙන්. අනුකූලව තියෙන්නේ. මෙන්න මේ ක්‍රම හතරව සූසම තියෙන නිසා තමයි නග සාස්ත්‍ර නීති සාස්ත්‍ර ආදී ක්‍රම වලින් බව කියන්නේ ක්‍රම හදාගන්න. ඉතින් ප්‍රධාන මාසකින් නිතර හරියට කරපු දේ කරන්න හිතෙන්නේ හරියට මේක රියල කරලා. පළුට්ටම අල්ලගෙන හිටපු දිර හරියට කරන්න යනකොට නොකලපෙන දෙයක් හරි කියලා හිතේ. කරන්න ගියම අතරමං. අතරමං වෙනවා. ඉතින් යහපත් ප්‍රයෝග සම්පත්තියෙන් ප්‍රයෝජන ගන්න ඒ මට්ටමේ මට්ටම හරි කියන කෙනෙක් ඉන්නවා. ඔහුට නැගසාතලා දිනන තියා ප්‍රයෝජන ගන්න පුළුවන්. හැබැයි යාලන්ටම සාර්ථක ජීවිතයක් සාර්ථක නැහැ. පළුට්ට මනසකින් යුක්ත බුද්ධිලියගේ මනසේ පළුට්ට සාවිය. මොන જાතිය සම්‍යා ප්‍රයෝගයක් කියලා ගොඩ ගන්න හැදුවා. පළුට්ටනාවේ මානසිකත්වයේ බලවෙනින් උනොත් එහෙම. ඔහු වැටෙනවා අර අදිනවා මිසක් උඩ හරියන්නේ කරන්න බෑ. එහෙම අවස්ථා තියෙනවා. ඒ නිසා ඒ ශාස්ත්‍රවරු කියන එක නෙමෙයි තියෙන්නේ. ඒ ශාස්ත්‍ර ක්‍රමානුකූලව දන්නේ එකමයි ඒ වගේම ඒකේ ප්‍රතිඵල ගැනීමට අවශ්‍ය කරන හේතුඵල සතිය පුදුලය ඇතුළේ වෙනස් වෙන එක. ඒ නිසා ඒ නියම ප්‍රතිඵලය ඒවට පළවෙනි තැන දෙන්න බෑ. ඉතින් ඔය හැම එකක්ම දැනගන්න ඕනේ. ඒ වැදින යථාර්ථය දැනගන්න. මේ හැම එකක්ම හේතු දහස් ගානක සම්පීඩන විතර ඵලයක් සමාන ඵලය කියන්නේ. බහු හේතුයි. බහු හේතුක වුණා. දැන් අපි හිතමුකෝ මෙහෙමද? දැන් මේ මේසෙට කකුල් හතරක් තියෙනවා මේ කකුල් හයක් දැම්ම කියමු. මේසෙට කකුල් හයක් දැම්ලා කකුලක් අඩු කරනවා. පාපැටකින් තවත් කකුල අඩු කරනවා. මේසෙට එනවා. ඒ විදිහක තියෙනවා. සමහරවල් මේ මේසෙ මෙහෙම තියෙනවා. කවුල් හදලා තියෙන මේ එක කකුලක් අඩු කරනවා. මගේ පැත්තක. හැබැයි මේක වටවන්න බෑ. තව අදාළ වෙලා තුනක් මේසෙ කැඩිලා ඉන්නවා. අනික කකුල්. අර ගාපුව ගන්න කකුල් තුනක්. පුළුවන් ඒක ලකේ අඩු කරලා තියන්න. ඒක දාලා තියෙන කකුල් තුනකින්. ඒකට හේතු වශයෙන් හේතුකාරක වශයෙන් ඒක දාලා හිට හේතුකාරක අත්‍යවශ්‍ය හේතුලන්ගේ තියෙන. අත්‍යවශ්‍ය හේතුන්ගේ එකක් හරි අඩු කරලා ඒක වැටේනවා. වැඩි මහන්සලා යදින් තව භෝ හේතු කාරණාවක් එකක් එහෙම අඩු කරලා ඒක වැටෙන්නේ නැහැ පොඩ්ඩක්. ඒක නැගෙන අපි පොඩක් බල වෙනවා විතරයි. මෙන්න මේ වගේ යකිසි දෙයක් නගා හිරවනකොට ඒක අත්‍යවශ්‍ය හේතු කීපයක් තියෙනවා. ඒ වගේම අත්‍යවශ්‍ය වෙනවා නම් නමුත් බල ගන්නට පුළුවන් අතිරේක බල දෙන්න පුළුවන් හේතු බොහෝ ගණනක් තියෙනවා. මේ මේවන් මේ සියලු හේතු සම්පූර්ණ. අපි ගොඩනගපු කාමයේ සර්ව සම්පූර්ණ ශක්තිමත්. ඉතින් ඔබෙන් අපි අර එකිනෙක අලු සාමාන්‍ය හේතු කාරක අලු කරලා අලු කරලා ගියත් මේක වැටෙන්න තියෙන ගිනියන් පුළුවන් ඒ වැඩි පිළිවෙල. හැබැයි ශක්තිමත් ආරේ ක්‍රමකරණින් හේතු දුර්වල වෙන්න දුර්වල වෙන්න අඩු වෙනවා. ඒතර ප්‍රධාන හේතු අපි දිහා ගියොත් එහෙම අනික අතුරු හේතු ඔකම තියලා දැක්නේ අක වැඩෙනවා. මෙන්න මේ වගේ තමයි හේතුඵලවාදී කියේ තෝකයි. එහෙනම් මේ ඇති ඕක දකින්න දෙයක් තියෙනවා. නැකත් බැරි වෙනකොට අපිට හරියන්නේ නැහැ. අවකට ඒක බලලා නැකත් බලලා. ඕක බොරු වෙලා. අන්න බහින තීරණයක. ඉතින් ඒක අපි වර්ධා ගන්න තීරණයක් මිස යථාර්ථය නෙමෙයි. ඉතින් නැගතිම හදන්න ගත්තොත්. ඒක බලන්න පුළුවන්. දැන් අපිට මේ මේසේ කකුල් තුනක් තියෙන එකක් අහක් කරලා. දැන් ඒ පැත්තට මොනවයි බලා දුනොත් එහෙම මෙහි පැත්තට වැටෙනවා. අපි ඔබ දකිනවා. දැන් මේ කකුල වෙනකොට මොකද යන්නේ පුංචි ලී මුකුවක් තියෙනවා. හිර කරලා මට. අර මේක වඩා උසුවර එහෙම මොකෝ ඇදින වැටෙන්න පුළුවන්. ඒ හිර වෙච්ච කාලේ තිබුණත් එහෙම ආයෙ ගෙනෙන්න ඉඳගෙන ඉන්න පුළුවන් කකුල තිබුණා වගේ. කවුරු හතර දෙන මේ සේවාව. ආධාරක මොකක්ද අපි ඒක ගන්න පුළුවන්. මෙන්න මේ වගේ තියෙන අපි අපි ගන්න හේතු උද. එක එක විවිධාකාරයෙන් අපිට බලපාන හේතු ක්‍රම. සමහර ඒවා අත්‍යවශ්‍යයි. සමහර ඒවා අභිවෘද්ධියට වැඩි හපතක් ලබා දෙන්න හේතු බලපානවා. සමහර ඒවා සාමාන්‍ය ඉතින් මේ සාමාන්‍ය හේතුයි අත්‍යවශ්‍ය හේතුයි සුළු හේතු සියල්ලම සම්පූර්ණ නම් ඒ වැඩි ලේසියෙන් වටවන්න පුළුවන් නෙවෙයි. මෙන්න මේ වගේ දකින්න බෑ මේවත් මේ නැගත ආරාමයක් කියනවා ඒවා එක්තරා මට්ටමක සාමාන්‍ය හේතු. සියල්ලම පූර්ණේවා නෙවෙයි. අර හේතු සාමාන්‍ය වුණාට සමාජලාට ගොඩනගා දෙන්න ඒ බොහොම පුංචි පොත විශාල උපකාරයක් දෙන්න පුළුවන්. ඇත්තට ලගින් මොනවා හරි පිළිතුරු කරගන්න පුළුවන් ගොඩකට හරි දාලා තියෙනවා. ඔක්කොම කරලා සකස් කරලා තියෙනවා. දැන් ගිහි ගැයීමට අවශ්‍ය කරන ඔක්කොම හරි. දැන් මෙතන පුංචි ගිනි කුරුල්ලක් අපි දානවා. හැබැයි ඊපස්සේ ගිනි කුරුල්ලේ වෙන්නේ නැහැ. ඒකෙන් පහල කරලා දුන්න හත්යෙන් මොකද කරන්නේ? අර බැටල් සහ පිටුරු ආදී රාශි පිට එක මොහොතකින් ගිනි අරගෙන විහාල ගින්න බවට කරන්නේ. හැබැයි ඒකට අල්ප මාත්‍ර ගිනි කුරුල්ලක් ඕනේ උනේ. ඒකට නොදුනා නම් එහෙම. අර පැත්ත